ඉතින් අද අපිට ලිඛිත ප්‍රශ්න ටිකක් ලැබිලා තිනවා. ඉතින් මම ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්න වලින් අපි ධර්ම සාකච්ඡාව පටන් ගමු කියලා. පළවෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ මට භාවනා වඩද්දී දැනුණු දේ සහ සහ ඇති වූ ගැටලු ආනාපාන සති භාවනාව දැනුණු දේ ආස්වාස වාතයේ වියලි ස්වභාවයක් සහ ප්‍රස්වාස වාතයේ උණුසුම් බව ආශ්වාස ප්‍රස්වාස වාතය නාසයේ මුල ගැටීම ඇති වූ ගැටලු නිරන්තරයෙන් සිත වෙනත් අරමුණු කරා යොමු වීම ඇතිවන කායික අපහසුතා සක්මන් භාවනාව දැනුණු දේ දෙපතුල් වැලි හා ස්පර්ශය හොඳින් දැනුනි. ඇති වූ ගැටලු සක්මන් කරන අතර ඉදිරියට නෙත් යොමු කරද්දී එය එක් ප්‍රමාණයකින් නොතිබීම විවිධ දුර වරහන් ඇතුලේ විවිධ දුර ඇතිවීම ඔබ වහන්සේට දිගාසිරි වේවා හොඳයි අපි කාගෙත් ප්‍රයෝජනය පිණිස එhmenan පොඩ්ඩක් ඉඳගෙන කරන භාවනාව ගැන කතා කරමු අපි දැන් ආනාපාන සතිය දැන් මෙතන මාත්‍රිකා වශයෙන් ඇත්තරම මේ සාකච්ඡාවේදී තියෙනවා මේ මේ ගැටලු ඉදිරිපත් කරලා තියෙනවා ඉතින් අපි මේ විදිහට ආනාපාන සතිය අපිටම මූල කමඨහනක් විදිහට, ඒ කියන්නේ අපේ සිහිය පවත්ව ගන්න මුල් වෙන කමඨහනක් විදිහට පාවිච්චි කරනකොට එතකොට අපිටම නාසිකාග්‍රේ ප්‍රදේශයේ අපේ සිහිය රඳව ගන්නවා. හුස්ම රැල්ලත් එක්ක ඇතුළට යන්නේවත්, හුස්ම පිට කරනකොට ඒකත් එක්ක පිටට යන්නේවත් නැහැ. නාසිකාග්‍රේ ප්‍රදේශයේ මේ ඉස්සරහා ප්‍රදේශයේ සතිය පවත්ව ගන්නවා. සිහිය පවත්ව ගන්නවා. වදින්නේ හරියටම කොතනද කියලා හරියට තිතට දනක් අවශ්‍ය නැහැ. මෙතන මේ අංගලක වගේ ප්‍රදේශයක අපිට මෙතන අවධානය තියාගන්න පුළුවන් නම් ඒ හොඳටම ප්‍රමාණවත්. දැන් ඔහොම ඉන්නකොට අපි තමු හුස්ම හුස්ම ගන්නවා අපිට තේරෙනවා, ඇතුල් වෙනවා තේරෙනවා, ඊළඟට හුස්ම පිට වෙනවා තේරෙනවා. ඉතින් ආරම්භක වෙලාවේදී හුඟක් වෙලාවට ඕක බලන් ඉන්නකොට හිත පිට යනවා. පිට යනවා කියන්නේ එක්කෝ බාහිර අරමුණු වෙවිලා අපි ඒ අරමුණු වල ඉන්න ගන්නවා. එහෙම නැත්නම් අපි තමු සද්දයක් එහෙම වුණාම ඒ ඔස්සේ යනවා. නැත්නම් වේදනාවක් ආවම ඒ ඔස්සේ යනවා. ඉතින් මේ විදිහට අර අපි කරගෙන යන භවනාව ටිකක් අඩපණ වෙනවා. ඉතින් සමහරවිට මන්දෝත්සාහය වෙනවා. මොකද මේ මගේ හිත මට මේකේ තියාගන්න බැහැ නේද කියලා. නමුත් ඉතින් අපි හැමෝම පටන් ගන්නෙ උතනින් තමයි. ඒ නිසා මේක අධෛර්යයට හේතුවක් කරගන්න එපා. මෙතන නාසිකාග්‍රේ ප්‍රදේශයේ හිත රඳවගෙන මේ මේ හුස්ම රැල්ල දිහා බලනවා කියන එක හරිම ඒකාකාරී වැඩක්. මොකද අපේ හිත පුරුදුලා තියෙන්නේ නිරන්තරයෙන්ම මොනවා හරි කැමැති කැමැති අරමුණු වල මේ ඉන්නයි හිත පුරුදුලා තියෙන්නේ. දැන් අපි මේ හිතට පුරුදු කරන්න හදන්නේ මේ බුදුරජාණන් වහන්සේ කියපු මේ තනිකරම උපේක්ෂා සහගත අරමුණක් තමයි මේ පුරුදු කරන්න හදන්නේ. එතකොට ඉතින් හිත කොහොමත් මේකට කැමැත්තක් නැහැ. ඉතින් ඒ නිසා අපි ටිකක් හිත පුහුණු කළා වීරය හරහා මේක මෙල්ල කරලා ගන්න වෙනවා. ඉතින් අපි හිතමු අවධානය තියාගෙන ඉන්නවා මේ විදිහට නාසිකාග්‍රේ ප්‍රදේශයේ හුස්ම ගන්නකොට ඔන්න හුස්ම ගන්නවා කියලා මෙනෙහි කරන්න පුළුවන්. ඔය මෙනෙහි කිරීම පාවිච්චි කරන්න ආරම්භක යෝගීන් නම් කියන්නේ මේ භවනාව පටන් ගන්නම කෙනෙක් නම් මේ මෙනෙහි කිරීමක් පාවිච්චි කරන්න ඒකෙන් සෑහෙන්න අපිට මේ වැඩේ පහසු කරලා දෙනවා. කියන්නේ හුස්ම ගන්නවා කියලා Tamanට තේරෙනකොට අපි තුමු නාසිකාග්‍රේ වදිනවා නම් ඒක Tamanට තේරෙන වෙලාවේදී හුස්ම ගන්නවා කියලා මෙනෙහි කරන්න. ඕනනම් in කියලා මෙනෙහි කරන්න. නැත්නම් එකයි කියලා මෙනෙහි කරන්න. ඊට හුස්ම පිට කරනකොට පිට කරනවා කියලා මෙනෙහි කරන්න. නැත්නම් ප්‍රස්වාස කියලා මෙනෙහි කරන්න. නැත්නම් දෙකයි කියලා මෙනෙහි කරන්න. තමන්ට කැමති කෙටි මෙනෙහි කිරීමක් භාවිතා කරන්න පුළුවන්. ඉතින් මෙහෙම කරනකොටත් අර හිත බාහිරට යන ප්‍රමාණය ඒ හැකියාව හුඟක් දුරට අඩු වෙලා සෑහෙන්න හිතේ මෙල්ලවීමක් වෙනවා මොකද අපි අර කායික ක්‍රියාවලිය මානසිකව නිකන් සනාත කිරීමක් ස්ථිර කිරීමක් මානසිකව කරන නිසා. හොඳට ඒකේ යොදන නිසා. ඒ නිසා මේ මේ විදිහට මේ කරගන්න. ඊට අපි තුමු දැන් මේ ප්‍රශ්නේ අහන්නේ කෙලින්ම හිත පිට යනවා කියන එක. හිත පිට යන එක ස්වාභාවිකයි. ඉතින් මේක අපි එකපාරටම හිත සම්පූර්ණයෙන්ම අපි බලන හුස්ම රැල්ලක් පාසා මුලින් නම් ඉඳීවි කියලා බලාපොරොත්තු වෙන්න අමාරුයි. හිත අනිවාර්යයෙන්ම ඉතින් යා කැමති අරමුණු වලට යනවා. අපි තුමු යම් අවස්ථාවක අපි දැනගත්තා නම් ඔන්න දැන් හිත පිට ගියා. දැන් ඉන්නේ හුස්ම රැල්ල නෙමෙයි කියලා දැනගත්තා නම් අන්න එතෙන් පටන් නැවතත් හුස්ම එන්න. අර වෙච්ච දේ ගැන පොඩ්ඩක්වත් පසුතැවෙන්න එපා. එතන තමයි අපේ දක්ෂතාවය තියෙන්නේ. අපි පසුතැවීමෙන් හිටියොත් මෙච්චර වෙලා මම හිටියේ සිතුවිලි වලය කියලා නිකන් මම පසුතැවුනොත් එතන අපි අර අතින් එකතු කරපු කෙලස් ටිකක් වෙනවා. ඒ නිසා හිත පිට ගියා තමන් එයාගේ පුරුද්දට ඊළඟට අපිට යම් අවස්ථාවක සතිය එළඹ සිටියා නම් මේ වෙලාවේ දැන් මම හුස්ම රැල්ල දිහායි බලන්න ඕනේ කියලා මතක් වුණා නම් එතන ඉඳන් එන්න මේ හුස්ම රැල්ලට. එතන ඒ අවස්ථාවේදී අපි හිතමු හුස්ම රැල්ල බලනකොට එතන තුනේ ප්‍රාශ්වාසයක් නම් ප්‍රාශ්වාසයක් නම් සිද්ධ වෙමින් තුනේ ප්‍රාශ්වාසයක් වෙන්නේ කියලා ඔන්න එතන ඉඳන් පටන් ගන්නවා. ඒතකොට අපිට මේ විදිහට පුළුවන් ඒ කියන්නේ අර හිත පිට ගියාට ඒකෙන් හිතේ කරදරයක් කරගන්න නැතුව එහෙම නැත්නම් හිත ඇවුලක් ඇති කරගන්න නැතුව භාවනාව කරගෙන යන්න පුළුවන්. ඊළඟට සක්මන් භාවනාවේදී කියනවා හිත එක එක දුරස් ප්‍රමාණවලට මේ යනවා කියලා. ඉතින් සාමාන්‍යයෙන් අපි ඉස්සරහා බලනකොට අඩි 5ක් විතර ඉස්සරහට බලන්න සක්මන් භාවනාවේදී මතක තියාගන්න ඕනේ අපි ඇස් ඇරගෙනයි සක්මන් භාවනාව කරන්නේ. ඒ වගේම එතෙන්දිත් අපිට මේ වගේ මෙනෙහි කිරීමක් පාවිච්චි කරන්න පුළුවන්. වම් පාදයේ පොළවේ ස්පර්ශ වෙනකොට වම කියලා මෙනෙහි කරනවා. ඒක හොඳට හිතින් සනාත කරනවා. ඊළාට දකුණු පාදයේ පොළවේ ස්පර්ශ වෙනකොට ඒක හොඳට වැදිනවත් එක්ක මේ තියෙන්නේ දකුණ කියලා හොඳට හිතින් සනාත කරනවා. ආයි වම් පාදයේ පොළවේ ස්පර්ශ වෙනවා. හොඳට වම කියලා සනාත කරනවා. දකුණු පාදයේ ස්පර්ශ වෙනවා. දකුණ කියලා සනාත කරනවා. භාවනාව පුළුවන් තරම් සැහැල්ලුවෙන් කරන්න. ඒ කියන්නේ මෙතන හුඟක් අපි භාවනාවට සංකීර්ණ දේවල් දාගත්තොත් මේක හරිම අසාර්ථක වෙනවා. හිතට ලොකු බරක් වෙනවා. නිසා පුළුවන් තරම් භාවනාව සැහැල්ලුවෙන් කරන්න තියෙන දේ බොහොම සරලයි කියලා තේරුම් අරගෙන භාවනාව කරන තරමට හිතරත් ලොකු සැහැල්ලුවක් භාවනාවත් වැඩෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අර අඩි 5ක් විතර ඉස්සරහා සාමාන්‍යයෙන් බලාගෙන යන්න වටපිට බලන්න යන්න එපා මුලදී. ඒ කියන්නේ ආරම්භක යෝගීන් අඩි 5ක් විතර ඉස්සරහට බලනවා. බලලා තමන් අත් දෙක ඕනනම් ඉස්සරහා මේ විදිහට තියාගන්න පුළුවන් නැත්නම් පිටිපස්සට මේ විදිහට තියාගන්න පුළුවන්. එහෙම බොහොම තමන් يعني හුඟක් හිමින් සක්මන් කරන්නත් එපා හුඟක් වේගෙන් සක්මන් කරන්නත් එපා. සාමාන්‍යයෙන් තමන්ට පුරුදු වේගෙන් සක්මන් කරන්න. තමන්ට පුරුදු වේගෙන් සක්මන් කරනවා. ඒ සක්මන් කරද්දී පොළවේ පාදය ස්පර්ශ වෙනකොට සනිටුහන් කරනවා මේ වම් පාදේ. මෙන්න මේ දකුණු පාදේ. මෙන්න වම් පාදේ. ওই විදිහට කරගෙන යන්නයි තියෙන්නේ. මෙතෙන්දිත් ඉතින් හිත පෙට යනවා. ඒ කියන්නේ මේ කටයුත්ත කොයිතරම් සරල වුණත් මේක හිත බැලුවාම හරිම සරල දෙයක් කරන්න තියෙන්නේ කියලා අපිට වැටහුණත් ඒත් හිත මේකට කැමැත්තක් දක්වන්නේ නැහැ. මොකද හිතේ පුරුද්ද හැමතිස්සෙම යා කැමැති කැමැති අරමුණු වල යන්න. මෙතනත් තියෙන්නේ බොහොම ඒකාකාරී තනිකර උපේක්ෂා වේදනාවක් තමයි අත්විඳින්න තියෙන්නේ. එතෙන්දිත් ඒ නිසා හිත පිට යනවා. ඒ වෙලාවෙදිත් නැවතත් යම් අවස්ථාවක් අපි හිතමු මතක් වුණා කියලා දැන් සිතුවිලි වලට පිට ගියා හිත යම් අවස්ථාවක මතක් වුණා දැන් මේ සක්මන් භාවනාවයි කරන්න තියෙන්නේ අන්න මතක් වුණා නම් එතෙන් පටන් නැවතත් සක්මනට එන්න එතෙන්දිත් අර කලින් වගේ වෙච්ච දේ ගැන පසුතැවෙන්න එපා මේ අවස්ථාවේදී අර සිහිය පිහිටුව වෙලාවේදී දැන් වම් පාදයේ නම් ස්පර්ශ වෙන්නේ එතන ඉඳන් වම කියලා පටන් අරගෙන යන්නයි තියෙන්නේ ඉතින් අපි තවදුරටත් ඉස්සරහට සාකච්ඡා කරමු මම හිතනවා ප්‍රමාණවත් කියලා. අපි ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට ඉදිරියට යනවා. කාට හරි මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර තියෙනවා නම් අහන්න. අපි එතකොට තවදුරටත් සාකච්ඡා කරන්න පුළුවන්. හොඳයි. දෙවෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. භාවනාව ප්‍රගුණ කරන යෝගිනියක් වශයෙන් මම මෙලෙස සක්මන් භාවනාවේදී හා පරයන්ක භාවනාවේදී අත්දැකීම් ලැබීමි. සක්මන් භාවනාවේදී ආරම්භයේ සිටම වැලි පොළවේ සක්මන් කිරීමේදී සමහර අවස්ථාවන්හිදී සිසිල මෙන්ම සමහර විට තදහා උණුසුම් බව අත්විඳෙමි. එමෙන්ම එක පාදයක් ස්පර්ශ කරන විට අනෙක් පාදය විලුඹින් එසවෙන බව වැටහුණි. සමහර අවස්ථාවලදී කොන්දේ අගින් උකුලේ උකුල්ලට දෙසින් සියුම් වේදනාවක් දැනුනි. එය වේදනාවක්සේ මෙනෙහි කළෙමි. පියවර ගණනක් පාදයට සිහිය තබා එහි චලනය වරහන් ඇතුලේ එසවීම තැබීම වටහා ගනිමි. බාහිර අරමුණු වලට සිත ගියත් එය නැවත සක්මනට යෙදවීමට හැකියිනි. පර්යංක භාවනාවේදී වර්තමානයේ සිත තබා භාවනාවට පිවිසෙමි. පළමුව උදරයේ පිම්බීම හා හැකිලිම අවබෝධ කරගත්ෙමි. නමුත් ඒ සැනින් සිත නාසිකාග්‍රය වෙත යොමු වේ. ප්‍රශ්වාසයට වඩා ආශ්වාසය දීර්ඝ බවක් වැටහුණි. එමෙන්ම ආශ්වාසය පපුවේ කෙළවර දක්වාම යන බවක්ද වැටහුණි. සිතේ විසිරී යාමද පවතී. පහදා දෙන්න. ඔබ වහන්සේට මේ පින් ධර්මාබෝධය පිණසම හේතු වේවා. හොඳයි. අපි සක්මන් භාවනාවේ තරම් ගැටලුවක් මතුවලා නැහැ. අපෙද්දී තේරුම් ගන්න තියෙන්නේ අපි මේ දැනෙන කොයි සංවේදනාවක් මේ භාවනාවට වළංගුයි. මෙතෙන්දී අපි අපි තුම අපි කැමති තද ගති, රළු ගති, සියුම් ගති ඔය වගේ දෙයක් විතරක් නම් අපි දැනගන්න කැමති. එහෙම නෙමෙයි සමහරවිට අපි පසු කරද්දී ගොරෝසු ප්‍රදේශයක් සමහරට ගොරෝසු ගතියක් හොඳට කැපිලා පේනවා අපිට හොඳට දැනෙනවා. අපි දුමුට අසිසිල් තැනක් මතු මේ පසු කරගෙන යනකොට අන්න පාදයේ එතන ස්පර්ශ වෙනකොට ඒ සිසිල් ගතිය හොඳට අනිත් වඩා හොඳට දැනෙනවා. ඉතින් ඒකේ කිසි වරදක් නැහැ. අපිට තියෙන්නේ ඒ හැම දෙයකම සාදර වෙන්නයි තියෙන්නේ. අපි හැම දෙයක්ම බාර ගන්නවා. මෙතන කිසිම ඒ පාදයට දැනෙන ස්පර්ශයන්ගේ එහෙම නැත්නම් පාදයට දැනෙන ඒ සාමාන්‍ය කියන ධාතු ලක්ෂණවල අපි කිසි වර්ග කිරීමක් කරන්නේ මෙන්න මේ ටික විතරයි මම දැනගන්නේ නැත්නම් දැකගන්නේ විඳගන්නේ කියලා එහෙම කිසිම වර්ග කිරීමක් නැහැ. මේ දැනෙන කොයි ස්පර්ශයත් මේ දැනෙන කොයි ධාතු ලක්ෂණයත් අපි සාදරයෙන් බාර ගන්නවා. අපිට තියෙන හොඳට ඒ දැනෙන ලක්ෂණය තුල හොඳට හිත පිහිටුවන්නයි තියෙන්නේ. අපි හිතමු පාදය හොඳට ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙනකොට ඔන්න Tamanට තේරෙන්නේ මේ වෙලාවේදී හොඳට තද ගතියක් තේරෙන්නේ. තද ගතිය තේරෙනකොට බලන්න මේ දැන් මේ තද ගතිය එක එකම එකම තීව්‍රතාවයකින් හැම තිස්සෙම තියෙනවද? එහෙම නැත්නම් මේ තද ගතියෙත් පටන් ගන්නමක් තියෙනවද? බොහොම සියුම්ම පටන් ගන්නවද? ඊට පස්සේ මේක වෙනස් වෙනවද? ඊනට මේකත් පාදයේ ඔසවනත් එක්ක අවසන් වෙනවා. ඉතින් අර මේ දැනෙන තද ගතියේ තියෙන ලක්ෂණ දැන් හිතට දාගන්න, හිතට නම්ව ගන්න බලන්න. ඊළඟට තවදුරටත් එහාට යන්න පුළුවන් මේ තද ගතිය මුළු පාදයටම එක සමානව දැනෙනවද එහෙම නැත්නම් පාදයේ විනුම ප්‍රදේශයට එක තීව්‍රතාවයකින් මැද ප්‍රදේශයට තවත් විදිහකට ඇඟිලි වලට තවත් විදිහකට මේ විදිහට අර ඒ තද ගතිය කොහොමද මේ පාදයේ විසිරලා තේරෙන්නේ මේ විදිහට අපිට පුළුවන් අර මේ දැනෙන ඒ ඊටාම උපේක්ෂා සහගත අරමුණේ තියෙන নানা ප්‍රකාර තව සියුම් ලක්ෂණ හොයාගන්න පුළුවන් මේ හරහා හොඳට සම්පජඤ්ඤය පැත්ත දියුණු වෙනවා මේ සඳහා උත්සාහත් වෙන්න. ඊළඟට අර මේක කරගෙන කරගෙන යනකොට සමහරවිට අර අපි වම් පාදයේ මේ කටයුතු බලන අතරේ දකුණු පාදයේ ඔසවනවා කියන එකත් හිතට තේරෙනවා. එතකොට දැන් කාරණා දෙකක් සිද්ධි දෙකක් මේ සමාන්තරව සිද්ධ වෙනවා. ඒකේ වරදක් නැහැ. ඕකෙන් හැබැයි එකක් තෝරගන්න මුලින්. අපි ඔක්කොම බලන්න ගියොත් ටිකක් පැටලෙන්න පුළුවන්. මොකද මේකත් බලනවා, ඒ අතරේ මේකත් බලන්න ගියොත් විසිරීමක් විසිරීමක් තියෙනවා. ඒ හින්දා මේක විතරක් බලන්න. අපි උපාදේ ස්පර්ශ වෙන එකේ නම් හොඳට ප්‍රබලව වැටහෙන්නේ එතන ඒ ප්‍රබලව වැටහෙන දේ තුල සතිය පිහිටවන්න සිහිය පිහිටවන්න අර අනිකුත් බාහිරින් එහෙම නැත්නම් ඊට සමාන්තරව අනිත් පාදයේ සිද්ධ වෙන චලනයට හිත නෙයදුවට කමක් නැහැ. ඊළඟට ඉඳගෙන කරන භාවනාවේදී පිම්බීම හැකිලිම මුලින් අරමුණ වශයෙන් තියාගෙන තිනවා. ඊට පස්සේ ස්වාභාවිකවම ආනාපාන සතියට ගියා කියලා කියනවා. වරදක් නැහැ. ස්වාභාවිකවම ආනාපාන සතියට යනවා නම් හිත ඊළඟ පාරේ ඉඳන් පිම්බීම හැකිලිමට යන්නත් අවශ්‍ය නැහැ. කෙලින්ම ආනාපාන සතියේම හිත පිහිටවන්න. ඒ කියන්නේ පිම්බීම හැකිලිම පටන් ගත්තට හිත දැන් ස්වාභාවිකවම කැමතිලා තියෙනවා මේ ආනාපාන සතිය අරමුණට. ඒ හින්දා නාසිකාග්‍රේ ප්‍රදේශයේ හොඳට Tamanට සිහිය පිහිටවගෙන භවනා කරලා තියෙනවා. නිසා මින් ඉදිරියට පිම්බීම හැකිලිම අරමුණට යන්නේ නැතුව ඍජුවම ආනාපාන සතිය පටන් ගන්න ඊළඟට තව මෙතනද මේ කෙරිච්ච දෙයක් තමයි මේකත් එක්ක පහළට ගිහිල්ලා තියෙනවා. මේ කියන්නේ හුස්ම රැල්ලත් එක්ක හුස්ම රැල්ල ඇත්තටම ඇත්ත වශයෙන්ම මේ ඇතුළට යනවා තමයි. නමුත් අපි හුස්ම රැල්ලත් එක්ක ඇතුළට යන්න සුදුසු නැහැ. බුදුරජාණන් වහන්සේ සතිය උපමා කරන්නේ දොරටුපාලයෙකුට. දොරටුපාලයා ඉන්නේ දොරටුව අභියස. දොරටුව ගාව ඉන්නේ. දොරටුව ගාව ඉන්නවා මිසක් එයා දොරටුවෙන් ඇතුල් වෙන එක්කෙනෙක් එක්ක ඇතුළට යන්නෙත් නැහැ. දොරටුවෙන් පිට වෙන එක්කෙනෙක් එක්ක එයා පිටට යන්නෙත් නැහැ. ඒ නිසා අපි මතක තියාගන්න ඕනේ දොරටුව ගාවයි අපි ඉන්න ඕනේ. දොරටුව තමයි නාසිකාග්‍රය කියන්නේ. නාසිකාග්‍රේ ප්‍රදේශයේ හොඳට සතිය පවත්ව ගන්න. සතිය පවත්වගෙන ඔන්න බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට ඔන්න හුස්ම රැල්ලක් එනවා තේරෙනවා. ආස්වාසය තේරෙනවා. ඔන්න ඒකේ පටන් ගන්නමත් තේරෙනවා. හොඳට ඒ පටන් ගන්න අවස්ථාවේදී තාම සියුම්ම තේරෙන්නේ. එතන හොඳට තේරෙන්නේ නැහැ. ලොකුවට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න ටික ටික දැනෙන ප්‍රමාණය තීව්‍රතාවය ඔන්න වැඩි වෙනවා. අපි තේරුම් ගන්නවා මේ මැද ප්‍රදේශය තමයි මේ පසු කරන්නේ. ඔන්න ඊළාට ඒ ප්‍රමාණය අඩු වෙගෙන යනවා. ඊළාට ඔන්න නිකන් නොපෙනී ගියා. ඔන්න ආස්වාසය අවසానයි. එතෙක් අවසාන වුණත් අපි එයත් එක්ක යන්නේ නැහැ. අවධානය පවත්වන්නේ නාසිකාග්‍රේ ප්‍රදේශයේමයි. අපි කොයි වෙලාවකත් මේක ඇතුළට යවන්න අවශ්‍ය නැහැ තාම. පස්සේ අපිට පුළුවන් මුළු ශරීරයම බලන්න. නමුත් මේ අවස්ථාවේදී ආස්වාසය එක්ක ඇතුළට යන්න එපා. නාසිකාග්‍රේ ප්‍රදේශයේම රඳව ගන්න. ඊට පස්සේ ඔන්න බලාගෙන ඉන්නවා. දැන් සමහරවිට මුකුත් ඒ තරම් අරමුණක් ඇත්තෙත් නැහැ. හැබැයි අපි නතර කරගෙන ඉන්නවා. නතර වෙලා බලාගෙන අවධානයෙන් ඉන්නවා. ඊට පස්සේ අන්න ප්‍රාශ්වාසය පටන් ගන්නවා. ඒ පටන් ගනිද්දී ඒක සියුම්ම Taman තේරුම් ගන්නවා. ඊළඟට ඔන්න ප්‍රාශ්වාසය හොඳට තේරෙන්න ගන්නවා. අපි තේරුම් ගන්නවා දැන් මේ යන්නේ ප්‍රාශ්වාසයේ මැද ප්‍රදේශය. ඊළඟට ඕකත් සියුම්ම අවසන් වෙගෙන යනවා. ඉතින් අපි තේරුම් ගන්නවා මේ යන්නේ අවසාන හරිය, අග හරිය. ඔන්න ඒකත් අවසන් වුණා. සම්පූර්ණයෙන්ම ප්‍රාශ්වාසය අවසానයි. ඒත් අපි රාසිකාග්‍රේ ප්‍රදේශයේම නතර කරගෙන අපේ අවධානය පවත්වාගෙන ඉන්නවා. ඉතින් මේ දේ කරන්න පුළුවන් නම් අපිට එතකොට ආනාපාන සතියෙන් ඉස්සරහට යන්න පුළුවන්. හොඳයි. තුන්වන ප්‍රශ්නය. ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී සක්මන් කරන විට ඉදිරියෙන් පහළට පඩියක් ඇති බව හැඟේ. අඩිය පෙරට තැබීමට බියක් දැනේ. එසේ නොවන බව දන්නා නිසා සක්මන් කරමි. එහෙත් නිතර එය දැනේ. එපමණයි. හරි. දැන් ඒ කියන්නේ සමහර වෙලාවට ඉතින් ඔය වගේ يعني අපිට යම් යම් සංඥා නිකන් يعني රූප සංඥා පේන්න පුළුවන්. නමුත් Taman හොඳට අර සක්මනට එකපාරට යොමු වෙන්න කලින් සක්මන් භාවනාවක් කරනවා කියන හැඟීම ගන්න කලින් පොඩ්ඩක් Tamanගේම සක්මනේ එහාටයි මෙහාටයි පොඩ්ඩක් සක්මන් කරලා බලන්න. භාවනාවක් කියන සංඥාව නැතුව. එතකොට අපි දන්නවා මේ සක්මනේ කොහෙද වලගඩලි තියෙන්නේ කොහෙද මේ සත්තු ඉන්නවද එහෙම කියලා පොඩ්ඩක් ඒ සක්මන ගැන යම් වැටහීමක් තියෙනවා. ඊට පස්සේ තින් සක්මනේදී දැනෙන දේ ඔය වගේ දේවල් යම් යම් කියන්නේ සංඥාවන් තමන්ට පේන්න පුළුවන්. ඇතැම් වෙලාවට නිකන් තමන් බලන තැන නිකන් ආලෝකයක් තියෙනවා වගේ පේන්න පුළුවන්. ඒවැ කිසි වරදක් නැහැ. තමන්ට තියෙන්නේ මේ දේවල් වටහා ගනිමින් අවධානය වැඩියෙන් තමන්ට දැනෙන දේට යොදන්න. දැන් මේ පෙනෙන දේටයි හිත ගිහිල්ලා තියෙන්නේ. පෙනෙන දේට වඩා දැනෙන දේට හිත යොදන්න. ඒ කියන්නේ දැන් මේ padiyak පෙන්ලා තිනවා. හැබැයි බලන්න ඒ වෙලාවේදී Tamanට දැනෙන්නේ මොනවද? පාදයක් යම් කොහේ හරි ස්පර්ශ වෙලා තිනවනේ. ඒ වෙලාවේදීත් අපි දුම් වම් පාදයේ හොඳට ස්පර්ශ වෙලා තියෙන්නේ. අන්නේ ඒ දැනීමත් එක්ක ඉන්න අර ඇහැට පේන දේවල් එක්ක යන්න එපා. හොඳයි. උත්තරවන ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ ආශ්වාසය සහ ප්‍රශ්වාසය නොදැනෙන තරමට සියුම් විය. ඉන්පසු හුස්ම සෙවීම අතහැරියෙමි. ජීවත්ව සිටින බව දැනෙන නිසා දැනෙන මායයි සිහි කළෙමි. එෙහිදී නහර ඇතුලේ සියුම් වේදනා, කටට කෙල ඒම, පෙර නොතිබූ ශරීර අභ්‍යන්තර වේදනා, විදුලි පංකාවයට සිටියද දහදිය දැමීම, කුඩා කෘමීන් ශරීරයේ මත දුවන්නාසේ චලන දැනෙන්නට විය. විටක නැවතුණ ආශ්වාස ප්‍රශ්වාසයේද දැනිනි. මා භාවනාවේ පසුපසට යයිද මේ අත්දැකීම් මත භාවනාව කරගෙන යන අයුරු මා කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙන සේක්වා. හොඳයි. ඇත්තටම මේ පසුපසට නෙමෙයි ඉදිරිපසටයි ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මේ දැන් ඔය ටික එනවා කියන්නේ මේ අපේ හොඳට භවනාව කෙරෙනවා කියන එක. ඒ කියන්නේ අපේ මුලදී හොඳ නිකන් රළු අරමුණු තියෙනවා අපිට. ඒ කියන්නේ ආනාපාන සතිය නම් ඔන්න රළුව Tamanට තේරෙනවා මේ ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා ටික ගොරෝසුට තේරෙනවා. හැබැයි ටික ටික වැඩෙන්න වැඩෙන්න හිත සියුම් වෙන්න සියුම් වෙන්න ඒ අරමුණ හොඳට තව සූක්ෂම වීමක් වෙන්නේ. සූක්ෂමම වෙලා ඊනට ඕක නොපෙනී ගියා නම් නොදැනී ගියා නම් ඊට පස්සේ එන යම් යම් ලකුණු තියෙනවා. ඒවා තමයි දැන් ඔය ඇවිල්ලා තියෙන්නේ. නිකන් කූඹි දෝනෝ වගේ තේරෙන්න පුළුවන්. යම් යම් සංඥා එන්න පුළුවන්. හැබැයි ඔය එකකටවත් අපි අහු වුණොත් අන්න අපිට අපි ඒව හරහා මේ ගියා වෙනවා. ඒ කියන්නේ දැන් මෙතන අපි බලබලා හිටිය මේ රූප කර්මස්ථානය ගෙවිලා ගියා. සැහෙන්න යා ෂය වෙලා ගියා. දැන් ඊට පස්සේ දැන් මේ හිතට ඉන්න තැනක් නැතුව තවත් ගැඹුරින් කියනවා මේ විඥාණයට බැස ගන්න තැනක් නැතුව එයා දැන් වෙන දේවල් හදා ගන්නවා. වෙන වෙන දේවල් හදලා දෙනවා. දැන් ඒව ඔස්සේත් අපි යන්න නරකයි. ඒව ඔස්සේ ගියොත් ආයෙත් මුලා වෙනවා. නිසා ඒ කටට කෙලෙයුණුවත් ඒක සාමාන්‍ය දෙයක් විදිහට සලකන්න මග හැරලා යනවා. ඊළඟට කූඹි දෝනවා වගේ දනුනත් ඒ ඇත්ත වශයෙන් සිද්ධ වෙන නෙවක් දෙයක් නොවන බව තේරුම් අරගෙන ඒකත් මග හැරලා දාන්න. අතහැරලා දාන්න. ඉතින් මේ විදිහට අපිට පුළුවන් නම් ඒ ලොකු අරමුණක් නැතුවත් මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ ටිකක් හිත රඳවගෙන ඉන්න පුළුවන් නම් ඊට පස්සේ අපිට පුළුවන් මේ කයේ දැනෙන විවිධාකාර සංවේදනාවන්ට අපේ හිත යොදන්න. මේ මේ තැන් වලින් හැබැයි බේරිලා ඉන්න ඕනේ. මේ තැන් වලට මුලා නොවි ඉන්න ඕනේ. ඒ දැනෙන දේවල්, පෙනෙන දේවල් වලට මුලා නොවි අපි තුමු අපි සාර්ථකව හිත විසිරෝ ගන්නෙත් නැතුව, නින්දට වට ගන්නෙත් නැතුව, හිත වික්ෂිප්ත කරගන්න නැතුව අපි තුමු පැය කාලක් හොඳට නාසිකාග්‍රේ ප්‍රදේශයේම දැන් සතියෙන් ඉන්න බලුවා. හොඳට හිත එකඟ වෙලා තියෙන්නේ. මේ දේ කරගන්න පුළුවන් නම් ඒ නාසිකාග්‍රේ ප්‍රදේශයේ හදාගත්ත සතිය හදාගත්ත සමාධිය අපිට පුළුවන් කයේ දැනෙන ඕනම තැනකට කයේ මේ වෙලාවේදී අපිටම පාද දෙකක් එකිනෙකට ගැටලා තියෙන්නේ. ඒ ගැටිච්ච තැන Tamanට තේරෙනවා. නැත්තම් අත් දෙක මෙහෙම ස්පර්ශ වෙලා තියෙනකොට මේ එක අතක රස්නේ අනිත් අතට තේරෙනවා. නැත්තම් එක අතක බර අනිත් අතට තේරෙනවා. ඊළඟට කොට්ටෙත් එක්ක මේ කයේ තියෙන සම්බන්ධතාවය නැත්තම් ඒ වදින තැන් ඒ පීඩණය ඒවා තේරෙනවා. අන්නේ තැන් වලට හිත යොදලා බලන්න පුළුවන්ද කියලාත් උත්සාහ කළ බලන්න. අපි ඉස්සරහට තව ටිකක් මේවා සාකච්ඡා කරමු. හොඳයි. පස්වන ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී අප පියවර තැබිය යුත්තේ පියවර තබා බව සිතමින් ඒ අනුව පියවර තබමින් පියවර ගැන සිතීමද එසේ නැතහොත් සාමාන්‍යයෙන් තබන පියවර තැන පියවර ගැන සතිය යෙදවීමද කාරුණිකව පැහැදිලි කර දෙන මැනවි. සක් අපි ඒක කියලෙමු. ඔව් දැන් මම කලින්මුත් මතක් කළා වගේ මම හිතන්නේ දැන් නම් තේරෙන්නත් ඇති. අර මුලදී හිත පිට යන එක වළක්ව ගන්න තමයි අපි මෙනෙහි කිරීමක් පාවිච්චි කරන්නේ. ඒ නිසා පියවර يعني පාදයේ පොළවේ වදිනකොට ඒක හිතිනුත් සනාත කිරීමක් වශයෙන් අපි ඔන්න වම් පාදයයි මේ ස්පර්ශ වුනේ කියලා ඉඳා ඒක Tamanට හොඳටම දන්නවා දැන් මේ වම් පාදයයි ස්පර්ශ වුනේ දකුණ නෙමෙයි කියලා දන්නවා දැන් මේ ඇවිදිමිනුයි ඉන්න කියලාත් හොඳටම දන්නවා. මේ සිද්ධිය, මේ කායික ක්‍රියාවලිය හොඳට සිතින් සනාථ කිරීමක් වශයෙන් ඔන්න මේ වම කියලා ඔන්න හිතින් කියනවා. එතකොට අර හිත පිට යන යන්න තිබිච්ච අවකාශයේ සෑහෙන්න වැලකිලා අපේ තිබිච්ච සම්පූර්ණේ මානසික ශක්තිය අර මෙතන වෙච්ච කායික අත්දැකීමට හොඳට අපි යොමු කළා වගේ දෙයක් වෙනවා. ඊට පස්සේ ආයෙත් දකුණු පාදයේ හොඳට පොළවේ ස්පර්ශ වෙනවා. ඒ පොළවේ ස්පර්ශ වෙන වෙලාවට ඒ කියන්නේ ඕක අපි දකුණ කියලා කියන්නේ පොළවේ පොළවේ ස්පර්ශ වෙන්න කලින් නෙමෙයි. පොළවේ ස්පර්ශ වෙලා හුඟක් වෙලා ගියාට පස්සෙත් නෙමෙයි. හොඳට ඒ පොළවේ ස්පර්ශ වෙන මොහොතේ. Tamanට ඒක හොඳට තදට දැනෙන මොහොතේ ඔන්න අපි දකුණ කියලා කියනවා. අර මේ විදිහට පුරුදු වුණාම හිත හොඳට එකලාසයක් වෙනවා. අර වටේ පිටේ දුවන්න තියෙන හැකියාව අඩු වෙලා හොඳට එකලස්සයක් වෙනවා. හොඳට ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. ඊට පස්සේ හැබැයි මේක Tamanටම තේරෙනවා මේ වම දකුණ කියන එක ටිකක් කරදරයි. මේක හිතට බරක්. දැන් Tamanට පුළුවන් මේ වම දකුණ කියන්නේ නැතුව වම් පාදයේ පොළවේ ස්පර්ශ වෙනකොට ඒ ස්පර්ශය තුල හොඳට සතියෙන් ඉන්න බැරිද? කියන්නේ දැනුවත් භාවයෙන් පමණක් ඉන්න බැරිද? හිතේ විතර්කයක් ඇති කරගන්න නැතුව, හිතේ මෙනෙහි කිරීමක් නොකර. ඒක තමයි ඊළඟ අධීරයේ විදිහට පරීක්ෂා කරන්න තියෙන්නේ. ඒ නිසා අපි තුමු Taman දැන් මේ මුලදී සාර්ථකයි. හොඳට දැන් Tamanට මේ කෙලවරේ ඉඳන් එහා කෙලවරට යනකම්ම හොඳට වම දකුණ කියාගෙන ඔන්න සාර්ථකව යන්න පුළුවන් බව දැන් හොඳට Tamanට තේරෙනවා. ඒ වෙලාවේදී හිමීට වම දකුණ කියන්නේ නැතුව යන්න බලන්න. වම දකුණ කියන්නේ නැහැ. දැන් වම් පාදයේ ස්පර්ශ වෙනකොට ඒ ස්පර්ශයත් එක්ක බොහොම සංසුන්ව හිත නිස්කලංක කරගෙන ඇතුළත කතාව අඩු කරගෙන දැන් හොඳට මේ ඒ දැනීමත් එක්ක හොඳට ඉන්නවා සතියේ. ඊළඟට ආයි දකුණු පාදයේ ස්පර්ශ කරනකොට ආයි ඒ දැනීමත් එක්ක හොඳට සතියෙන් ඉන්නවා. අපිට ඔය දේ කරගන්න පුළුවන් නම් අන්න ලොකු සහනයක් දැනෙනවා. මොකද මේ සිතුවිලි වලින් තියෙන ඒ නිරන්තරයෙන් හිතට කරන පෙළීම දැන් අපි සෑහෙන්න අඩු කරගෙන තියෙනවා. මොකද මේ කායික ක්‍රියාවලියේ මේ කායානුපස්සනාවේ හොඳට දැන් හිත බැහැගෙන තියෙනවා. නිසා මේක අත්දක ගන්න පුළුවන් නම් අන් තමන්ටම තේරෙනවා භාවනාවෙන් ලොකු තමන්ට සහනයක් සතුටක් සැහැල්ලුවක් ලැබුණා කියන එක තමන්ට තේරෙනවා. දෙවෙනි කොටස සක්මන් භාවනාවේදී පාද දෙස අවධානය යොමු කර යන විට ටික වේලාවක් ගිය පසු මට වෙනත් සිතුවිලි ආවේ නැහැ නේද කියලා සිතට දැනෙනවා. එවිට විවිධ සිතුවිලි ගලා එනවා. එවිට ටික වේලාවක් යනතෙක් පාද කෙරෙහි හා විවිධ සිතුවිලි කෙරෙහි සිත ගමන් කරනවා. කල යුත්තේ කුමක්දයි පැහැදිලි කර දෙනු මැනවි. ඔව් එහෙම හිතන්නේ නැතුව හිටියනම් හරි. <laughs> ඒ හින්දා මේ වැඩේ කෙරෙනකොටත් ඉතින් අර මේ අපි මේ මාරය ඇවිල්ලා ඉතින් මෙහෙම තොණ්ඩුවක් දානවා. ඉතින් අපි මාරයව ගාව ගත්තාම හරි ලේසියි මේක පැහැදිලි කරන්න. දැන් වැඩේ කරගන්න කියන්නේ ආධුනික එකයි මුලින්ම පටන් ගන්න එක්කනට මාරය ඇවිල්ලා එළියට අදිනවා. එළිය තියෙන අරමුණක් දීලා ඔන්න මාරය අද ගන්නවා. ඉතින් අපි තුමු ඒක ඒකෙන් යන්තම් බේරුණා. දැන් වැඩේ කරගෙන යනකොට ඊට පස්සේ එනවා දැන් ආ මේ සිතුවිල්ලක් ආවේ නෑ නේද කියලා අන්න ආයෙ සිතුවිල්ලක් එනවා. ඉතින් ඒ වගේත් ඔක්කොම ඉතින් මේ දෙන තොණ්ඩු තමයි. ඉතින් මේවා ඔක්කොගෙම බේරි බේරි යන්න ඕනේ. ඉතින් මේවත් හරි එකතින් හරි රසවත්. කියන්නේ මේ හිතේ ඇතුළෙම තියෙන කෙලෙස් ස්වභාවයන් වලින් අපිව නිකන් මුලා කිරීම තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඒ නිසා මෙතෙන්දිත් තේරුම් ගන්න මේ ඔහොම හිතුනොත් ආ දැන් නම් අද නම් හොඳට මම භාවනා කරුවා කියලා හිතුණා නම් ඔන්න ඊළඟ එකේ අසාර්ථකයි. ඔහොම තමයි වෙන්නේ. ඇස අපි හිතමු මේ මේ කෙලවරේ ඉඳන් එහා කෙලවරට ගියා. යද්දී දැන් එහා කරලට ගියාට පස්සේ ඉතින් හොඳට වැඩේ කෙරුණා. ඊට පස්සේ එතන ආ ඒක නම් හොඳටම කරගත්තා කියලා දුන එද්දී ගන්න දෙයක් නැහැ. ඔක්කොම හිත පිට ගිහිලා. ඉතින් මේ වගේ දේවල් සිද්ධ වෙනවා. ඕක ඉතින් බරක් කරගන්න එපා. ඕවා තමයි ඉතින් අර මේ ලොකුසානාසේ කියන්නේ ඉතින් භාවනාවේ දැනගන්න තියෙන හුරතල් තමයි ඕවා. ඉතින් අපි ඕවා විඳ විඳ මේ වැඳීම් කොහොමද හිත මෙල්ල කරගන්නේ මේවත් එක්ක හිත වට ගන්න නැතෝ යන්නේ කොහොමද කියලා තේරුම් ගන්න එකත් හරි රසවත්. තුන්වෙනි කොටසකුත් තියෙනවා ස්වාමීන් වහන්සේ. පියවර තැබීමේදී වම දකුණ යන සිතින් පවසන්නේ නැතිව පාද තබන පියවරයන්ට අවධානය පමණක් යොමු කිරීම ප්‍රමාණවත්ද? සක්මන් භාවනාවේදී මට දැනුණා පාදයේ පොළව ස්පර්ශ කරන්නේ ඇඟිලිවලට පහළින් බව. පොළවට තැබූ পায় ඔසවන විට මාහට ඇඟිල්ලට වැඩි බරක් දැනෙනවා බව. වම් පාදයේ කෙරෙහි වැඩි අවධානයක් යොදවෙන බව විශේෂයෙන් වරහන් ඇතුලේ විශේෂයෙන් විවිධ සිතුවිලි පැමිණ නැවත එහිම නැවත සතිය යොමු කරන අවස්ථාවලදී. ඔව්. ඒකෙන් වරදක් නැහැ. ඒ කියන්නේ තමන් දැන් අර ටිකක් මේකට බැහැගෙන තියෙනවා. ඒ කියන්නේ දැන් ඔහේ යනවා නෙමෙයි පාදයේ ස්පර්ශ වෙනකොට දැන් තමන් ටිකක් අවධානයෙන් බලනවා දැන් මේ පාදයේ කොයි ප්‍රදේශයේද හොඳින් ස්පර්ශ වෙන්නේ. විලුඹ ප්‍රදේශයේද ස්පර්ශ වෙන්නේ. නැත්නම් ඊට මෙහි ඉදිරිපස ප්‍රදේශයේද නැත්නම් ඇඟිලිද. ඇඟිලි වලත් කොයි ඇඟිලිද ස්පර්ශ වෙන්නේ. ඊළඟට පොළවෙන් පාදයේ ගිලිහෙනකොට කොයි ප්‍රදේශයේද මේ මුලින්ම පාදයෙන් මේ මේ පොළවෙන් ගිලිහෙන්නේ. කොයි ප්‍රදේශයේද අන්තිමටම මේ පොළවෙන් අතහැරෙන්නේ. ඉතින් මේ ඔක්කොම දැනගන්න. මේ ඔක්කෝ ඔක්කොම තුල මේවා හොඳට බලන්න බලන්න අපේ සම්පජඤ්ඤය දියුණු වෙනවා. අපේ සතිය දියුණු වෙනවා. අපේ අවධානය දියුණු වෙනවා. අපේ අර කෙලෙස් වලට යන්න තිබිච්ච හිත කෙලෙසෙන් කෙලසුන්ගෙන් මිදලා කෙලසුන්ගෙන් සෑහෙන අයින් වෙලා දැන් මේ බොහොම උපේක්ෂා සහගත හිත නිවන අරමුණක ඉන්න උත්සාහත් වෙනවා. ඒ නිසා මේ හැම දෙයක්ම දැන් තමට තේරලා තියෙන බව තේරෙනවා මේ ඔයම විදිහට කරගෙන යන්න අර මෙනෙහි කිරීමක් අවශ්‍ය නැහැ. දැන් Tamanටම තේරෙනවා නම් මෙනෙහි කිරීමකින් තොරව හොඳට මේ දේ දැකගෙන දැනගනිමින් යන්න පුළුවන් කියලා මෙනෙහි කිරීම Tamanටම තේරෙනවා බරක් කියන එක. එහෙනම් ඒක අත්හැරලා දාලා බොහොම සරලව සැහැල්ලුවෙන් දැන්න දේත් එක්ක යන්න පුළුවන් නම් හොඳයි. හයවෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ පළමු දින ආනාපාන සති සති භාවනාවේ හුස්ම පිළිබඳ අවධානය යොමු කිරීමේදී හුස්ම නාසය තුලට ඇතුළට ඔළුව හරහා පැමිණ ආමාශයට ගමන් කරන බවක් දැනුනි. දෙවන දින හුස්ම ගැනීමේදී නහයෙන් ඇතුල් වී එම හුස්ම යටිතල්ලේ වැදී පපුව දෙසට ගමන් කරන බව හුස්ම ගන්න විට එකවර හුස්ම ගන්න බවක් දැනුණ අතර හුස්ම පිට කරන විට එය කැඩි කැඩි ගමන් කරන බවක් දැනුනි. එක් අවස්ථාවක නාසයෙන් පිට කරන හුස්ම තේවත් එක තේදළු උඩින් පාවී යන බවක් දැනුනි. තවත් අවස්ථාවක ලෝකාන්තයේ හිස් අවකාශයට හුස්ම ගලාගෙන ගලා යන සයක් දැනුනි. තවත් අවස්ථාවක කිසිම සිතුවිල්ලක් ඇති නොවි ඉහළ පහළ යොමුවන හුස්ම මාගේ නොව බාහිර දෙයක් ලෙස බලා සිටින්නා වැනි හැඟීමක් ඇති වුනි. වේදනාවන් ඇතිවීමේදී ආනාපාන සතිය වැඩිම අපහසු වේ. සිත වේගයෙන් විසිරී යයි. අද ශ්‍රවණය කරන ලද ධර්මදේශනයට අනුව මට වැටහුණු ආකාරයට සාමාන්‍ය ජීවිතයේදී සතිය පවත්වාගෙන යාමට ගැටලු අවස්ථාවලින් ඉවත් විය යුතු බව තේරුම් ගියද සාමාන්‍ය ජීවිතයේදී බොහෝ අවස්ථාවලදී ඇතිවන ගැටලුවලදී අප නිශ්ශබ්ද වුවහොත් හෝ ඒ පිළිබඳ අවධානය යොමු නොකරන අවස්ථාවලදී අප ප්‍රශ්න මගහැර වරහන් ඇතුලේ ප්‍රශ්න වලින් ලිස්සා යන අයෙකුසේ පෙනෙන අවස්ථා ඇති වෙනවා. එවන් අවස්ථාවල අප ක්‍රියා කළ යුත්තේ කෙසේද ස්වාමීනි? ඔබ වහන්සේට නිරෝගී සුව අත්විඳවා. හොඳයි. අපි මුලින් කොටස ගැන මේවා කළොත් කතා කළොත් මම හිතන්නේ දැනටත් තේරෙන්නේ නැති තමන් අර හුස්මත් එක්ක ඇතුළට යන්න එපා ආමාශයට යන්නත් එපා මේ පෙනහළු වලට යන්නත් එපා ඉන්න නාසිකාග්‍රේ ප්‍රදේශයේම එතන රඳවා ගන්න එක අත්‍යවශ්‍යයි එතකොට තමයි අර ඒක රාශී කර ගැනීමක්. කොහොමද මේ හිත එක තැනකට යොමු කරගන්නේ? එක තැනක මේ කියන්නේ ඒක රාශී කරගෙන තීව්‍රතාවය වැඩි කරගෙන එකඟ කරගෙන ඒකාග්‍ර කරගෙන ඉතින් ඔය ඔක්කොම බුදුරජාණන් වහන්සේ කියන්නේ එකඟ කර ගැනීම. يعني දැන් අපේ හිත හුඟා নানা ප්‍රකාර අරමුණු ඔස්සේ විසිරලා තියෙන්නේ. දැන් අපි මේ කමඨහනක් කරහා එකඟතාවයක් ඇති කරගන්නවා. හොඳ හරියට නිකන් අර අපි මේ පුංචි කාලේ ඔය මේ මේ ඉරේලිය ඔක්කොම එක මේ එකතු කරලා ගන්න අර උත්තර කාචයක් අල්ලලා. අන්න ඒ වගේ දැන් මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ තමයි අපි මේ ඔක්කොගෙම වටේ විසිරිච්ච මානසික ශක්තිය ඔන්න එකතු කරලා ගන්නෙ. පස්සේ මේ එකතු කරපු ශක්තිය අපිට හරි වැදගත් වෙනවා හොඳට මේ කය පුලා නිරීක්ෂණය කරන්න පාවිච්චි කරන්න. ඒ නිසා මුල් වෙලාවේදී ඔය මේ ආනාපාන සතිය වඩද්දී මුල් මුල් මුල් ප්‍රදේශය ඇත්තටම කායනුපසනා කොටසම ඇත්තටම ටිකක් සමතේට කිට්ටුයි. මෙතෙන්දී අපි හොඳට මේකේ දැනගනිමින් ඒ තේරුම් ගනිමින් ඒව මේ තියෙන සුළු සුළු වෙනස්කම් හොඳට තේරුම් ගනිමින් ඉන්නකොට ඔන්න හිත වෙන අරමුණු වලට යන්නේ නැතුව තිබිච්ච හොඳ මානසික ශක්තිය ඔන්න නාසිකාග්‍රේ ප්‍රදේශයේ එකතු වීමක් වෙනවා. නිසා ඒ ඒක කරගැනීම සඳහා අපි කිසි වෙලාවක මේක ඇතුළට යන්න උවමනා නැහැ. හුස්ම රැල්ලත් එක්ක ඇතුළට යන්න උවමනා නැහැ. පස්සේ හැබැයි මේ එකඟතාවය හදාගත්තට පස්සේ ඒ සම්පූර්ණ එකඟතාවය අපිට පුළුවන් අනිත් තැන් වලට භාවිතා කරමින් පාවිච්චි කරමින් මේක නිරීක්ෂණය කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට දැන් Tamanට ඔය විවිධාකාර විදිහට ඔය වැටෙන්න පුළුවන් ලෝකාන්ත විදිහට වෙන්න පුළුවන් තේවත්තේ ඒවත් පේන්න පුළුවන්. ඒවා ගැන දිගට යන්න එපා. ඒ ඉතින් අර Tamanට මානසිකව එන විවිධාකාර සංඥාවන් කියන්න පුළුවන්. ඒ ඒ ඒ වැඩි වෙලාවක් ඉන්න එපා. තමන්ට සමහරවිට සතුටක් දැනෙනවා වෙන්න පුළුවන්, සැහැල්ලුවක් දැනෙනවා වෙන්න පුළුවන්. ඒ ඔස්සේ හිත අපිව එකඟ යනවා වෙන කතාවකට. තේවත් ගියේවයි, ලෝකාන්ත ගියේවයි එකඟ යන්න පුළුවන්. ඒ හින්දා හැබැයි දැන් මේ නිස්සරණ වනේ කියලා මෙතෙන්ට එන්නයි තියෙන්නේ. අ මම හිතන්නේ ඉතින් ඇති ප්‍රකව. හොඳයි. අවසාන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම චිත්තානුපස්සනාව වඩන එක්මි. සමහර නිසංසල වෙලාවට දැස් ඇරගෙන සිත චංචල කම්පන ගතිවලම සිත පිහිටුවාගෙන සිටිමි. මේ කෙලෙස් නැති පිරිසිදු සිතක් කියලා දේශනාවලදී අහලා තියෙනවා. මෙහෙම ඉන්නකොට කෙනෙක් සින්දුවක් කියනවා දකිනවා. පුද්ගලයෙක් ඒ සින්දුව කුමක්ද කියාත් සිහින්ව සිතට වැටහෙනවා. චංචල ගතිවලටම සිතක් සිතක් තියෙනවා. ස්වාමින් වහන්සේ චංචල ගතිවල සිත පවතිනවා කියලා දැනුණට මේ වෙලාවේදී සිතේ අපිරිසිදු බවකුත් ඇතිවෙනවද? අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. නෑ ඇත්තටම චිත්තානුපසනා මට්ටමේදී අපි දැන් උතෙන්දී නම් කැමැති සිතක් නම් අපි තුමා අහපු ගීතය තමන් කැමති ගීතයක් නම් ඇහෙන්නේ මේ වෙලාවේ සමාජලාවට තමන්ට ඒ සම්බන්ධයෙන් යම් කැමැත්තක් ඇති වෙන්න පුළුවන්. ඉතින් එතෙන්දී කැමැත්තක් ඇති වුණ බව අපි තේරුම් ගන්නවා නම් ඒකම සම්දිට්ඨික ධර්මයක් කියන එක බුදුරජාන් වහන්සේ කියනවා. ඒ සම්දිට්ඨික සූත්‍රය කියලා කියනවා. බුදුහාමුදුරුවෝ කියන මේ රාගසිතක් ඇති වුනහම මොකක් හරි හේතුවක් නිසානේ රාගසිතක් ඇති වෙන්නේ. ඒක මේ රාගයක් කියලා දැන ගැනීම ධර්මයේ සම්දිට්ඨික ස්වභාවයක් කියලා කියනවා. ඒ වගේමයි චිත්තානුපස්සනාවේදී රාගසිතක් ඇති වෙන බව දැන ගැනීම සරාගං චිත්තං සරාගං චිත්තන්ති පජානාති. ඉතින් අපි මෙතෙන්දී දැන් මේ සම්පූර්ණයෙන්ම හිත කිසිසේත්ම රාගයක් ඇති නොවි වළක්විය යුතුයි කියලා අර එන ස්වභාවය සම්පූර්ණයෙන්ම වළක්වමින් ඉන්න ස්වභාවයක් නෙමෙයි මෙතන තියෙන්නේ. චිත්තානපසනාවට ආවහම යම් පමණක හිතේ විවෘත භාවයක් තියෙනවා. ඒ කියන්නේ මොකද දැන් අපි සතියෙන් ශක්තිමත් සෑහෙන්න හිතේ එකඟ භාවයකුත් තියෙනවා. සතිමත් ඉන්න පුළුවන්. තමන් මේ වටහාගෙන තියෙන මේ ධර්මතාවයන් අපි හිතමු ඉන්ද්‍රිය මට්ටමේදීම සද්ධාව කියන්නේ මොකද්ද? සතිය කියන්නේ මොකද්ද? ප්‍රඥාවක් කියන්නේ මොකද්ද? සමාධියක් කියන්නේ මොකද්ද? වීරයක් කියන්නේ මොකද්ද කියලා තමන්ට තේරලා තියෙනවා. ඊට පස්සේ තමයි ටික ටික තමන් චිත්තානුපසනාවකට යොමු වෙන්නේ. මොකද එහෙම නැතුව චිත්තානුපසනාවට යොමු වුණොත් අනිවාර්යයෙන්ම මේ හිතේ දුවන අරමුණු අරමුණු අපිව ග්‍රහණය කරගන්නවා. නැත්නම් අරමුණු වල වහලෙක් බවට අපිපත් වෙනවා හිත දිහා බලන්න ගිහිල්ලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මතක් කරනවා චිත්තානුපස්සනාවට යන්න කලින් කායानुපස්සනාවෙන් වේදනානුපස්සනාවෙන් හොඳට සතිය දියුණු කරගන්න කියලා. දැන් මෙතෙන්දි කෙලින්ම චිත්තානුපස්සනාව කරන කෙනෙක් කියලා තමන් කියලා තියෙනවා. ඒ නිසා මම හිතනවා මීට කලින් මෙහි සහභාගී වෙලා ඒ උපදෙස් අනුව කරනවා ඇති කියලා. එතකොට මේ වෙලාවේදීත් අපිටම ගීතයක් ඇහෙනකොට තමන්ගේ හිතේ කැමැත්තක් ඇති වෙනවා නම් ඒ කැමැත්ත දිහා බලන්න දැන්. දැන් ගීතේ හිමීට අතහැරෙනවා මේ හටගත්ත කැමැත්ත දිහා බලනවා. එතකොට දැන් මේ තමන්ට කැමැති සිතක් හටගත්තා. ඒ කැමැති සිත මුලින් තිබුණේ නැහැ. හැබැයි දැන් ඔන්න ඒ ගීතයට ඇලිච්ච සිතක්, කැමැති සිතක්, සරාග සිතක් ඔන්න දැන් ඇටගත්තා. ඒක බව Taman දැනුවත් වුණා නම් තව දුරටත් ඒක පෝෂණය කරන්න ගියේ නැත්තම් අන්න ඒ සරාග සිත හිමීට නැති වෙලා යනවා. ඊට පස්සේ ආයෙත් නැවතත් Taman එන්නේ එක්තරාන්දමකින් හිස් ස්වභාවයකට, එක්තරාන්දමකින් හිතේ තියෙන ශාන්ත ස්වභාවයට එන්නේ. අපි දිගින් දෙකට ගීතය රස විඳ විඳ යන්න ගියොත් දන්නේම නැතුව අර සරාග සිත තව තව වර්ධනය වීමක් වෙනවා. මොකද ඒ එතකොට වෙන්නේ අන්න අරමුණ තුල පැටලීමක් වෙන්නේ. ඉතින් අපි මුලදී පොඩ්ඩක් ඕක තේරුම් අරගෙන මොන ගීතය ඇහුණා ඒකේ රසවින්දනයක් තේරුණා Tamanට සතුටක් ඇති වුණා. ඔන්න සරාග සිතක් පහළ වුණා. පහළ වුණ බව ඔන්න දැන් Taman තේරුම් ගත්තා. තේරුම් ගත්තා නම් ඊළඟට ඉතින් ගැටලුවක් නැහැ. ඊට පස්සේ හිමීට අපේ ඒ අත්දැකීමෙන් අපි නිකන් බැහැර වුණා වගේ. පොඩ්ඩක් එළියට පැනනා වගේ දෙයක් වෙනවා. අපිට ඔන්න ඊළඟට මේක මේ හරියට අනුන්ගේ හිතක සිද්ධ වෙන ක්‍රියාදාමයක් බලනවා වගේ හොඳට බලාගෙන ඉන්න පුළුවන්. සතියෙන් දැනුවත් වෙන්න පුළුවන්. මේ සතිමත්ව බලාගෙන ඉන්න ඕන. දැන් මේ අත්දැකීමෙන් බැහැර වෙලා තියෙන්නේ. නැත්තම් මේකෙන් එක්තරා අන්දක විරාගයකින් දැන් ඉන්නේ. විරාගී ස්වභාවයකින් දැන් මේ අත්දැකීම දිහා බලනවා. එතකොට මේ අත්දැකීම ක්‍රමානුකූලව ෂේ වෙලා යනවා. අපි නැවතත් නිශ්චල ස්වභාවයකට නැත්තම් ශාන්ත ස්වභාවයකටපත් වෙනවා. ඉතින් ওই දේ තමයි කරන්න තියෙන්නේ. ඔව්. ඒතර අපිට දැනට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න අවසానයි. ඉතින් කාට හරි මේ තමන් කරගෙන ගිය භාවනාවේ අත්දැකීම් හෝ ප්‍රකාශ කරන්න අවශ්‍ය නම් එහෙම නැත්නම් පැන නැගිච්ච ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා මම ආරාධනා කරනවා. හරි. අවසරයි ස්වාමීන් වහන්සේ මට සක්මන් භාවනාවේදී දැමුණේ පාදී ස්පර්ශයෙන් විලුමු කොටස මුලින් මැද කොටස මැදදී අවසාන වෙනවා ඇඟිලි තුඩ වලින්. හරි. අනිත් පාදේ ඉස්සෙන්නේ විලුම කොටසෙන් මුලින් ඉස්සෙනවා අවසාන වෙනවා ඇඟිලි තුඩ වලින්. හරි. ඒක වරදක් නැහැ. කිසි වරදක් නැහැ. ඒ කියන්නේ මේවා එක එක්කෙනාට වෙනස් වෙන්නත් පුළුවන්. අපිම වුණත් එක වෙලාවකදී එක විදිහකට මේක තේරුම් යනවා. තවත් වෙලාවක සමහරලාවට ඊටට පොඩ්ඩක් වෙනස් විදිහට වෙන්නත් පුළුවන්. ඊළඟ සමහරලාට එක පාදයක එක විදිහකට සිද්ධ වෙනවා. අනිත් පාදේ ඊට වඩා වෙනස් විදිහට සිද්ධ වෙන්නත් පුළුවන්. ඒක කිසි වරදක් නැහැ. මගේ දෙවෙනි ප්‍රශ්නේ මගේ ආනපාන සතිය වැඩිමින් එක වරදද දන්නේ මට තියෙන එක වරදක් වගේ දැන්ට මම උස්ම ඉහළ පහළ ඉරදි මෙතන ආයි තුඩ ඉද්දි මට බඩ බඩේ පෙදෙසේ මං උස්ම රැල්ල මට තේරුණා. බඩේ බුරියෙන් පල්ලෙයා තමයි මුලින් පිරවෙන්නේ. බුරියෙන් උඩ දක්වා පිරවෙනවා. ආයි උස්ම රැල්ල යද්දි බුරියෙන් උඩ පෙදෙසෙන් පටන් අරගෙන ගුරුවේ පල්ලේ අපදෙසින් අවසන් වෙනවා. ඒකේ දැන් දැනට ආනාපාන සතිය කරනවා නම් පහලට යොදන්න එපා අවධානය. අවධානය යොමු කරන්න එපා. අවධානය මෙතන නහය අග තියාගෙන ඉන්න. නහය අග තියාගෙන තියාගෙන ඉඳද්දී ඒ කියන්නේ අපි දැන් මෙතනත් බලනවා මෙහෙත් බලන්න ගියොත් අපේ අවධානය හුඟක් විසිරලායි තියෙන්නේ. එහෙම යන්න එපා. දැනට අපි කරන්නේ අවධානය එක ඒක රාශී කිරීමක්. ඒකාග්‍ර කිරීමක්. එක එක තැනකට යොමු කර ගැනීමක්. ඒ හින්දා අවධානය හැමතැනටම දාන්න නැතුව මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ විතරක් පවත්වගෙන ඉන්න. එතකොට හුස්ම එනකන් නිකන් බලන් ඉන්න වෙනවා. අපිට ඒ තරම් යමක් දැනෙන්නේ නැත්තම් පොඩ්ඩක් එතන නතර වෙලා ඉන්නවා. ඔන්න බලන් ඉන්නකොට ඔන්න Tamanට තේරෙන දැන් ඔන්න හුස්ම ගනිමින් ඉන්නේ කියලා Tamanට තේරෙනවා. ඒතකොට තමන් එතන බොහොම සාවධානව දැනුවත් වෙනවා. ඊට පස්සේ ඔන්න ඒ ඒ දැනෙන ස්වභාවය, දැනෙන ප්‍රමාණය අපිට ටිකක් වර්ධනය වෙලා තේරෙනවා. ඊළඟට ඔන්න ඒක අවසාන වෙනවා. ඒක නොදැනී යනවා. ඉතින් අපි ඒත් ඉන්නේ නාසිකාග්‍රේ ප්‍රදේශයේම සතිය පවත්වගෙන. නාසිකාග්‍රේ ප්‍රදේශයේම අවධානය පවත්වගෙන ඉන්නේ. ඒ වෙලාවේදී වෙන ඒවා තේරුණා කියලා එතෙන්ට පයින් යන්න එපා. එතෙන්ට අවධානය යොමු කරන්න යන්න එපා. පස්සේ ඇත්තටම ඔක්කොටම මේ මුළු කයම වළංගු වෙනවා පරීක්ෂණයට. දැනට මුකුත් ඒ බට යන්න එපා. නාසිකාග්‍ර ප්‍රදේශයේම ඉන්න. ළමයි සුවපත් වේවා. හොඳයි. හොඳයි එහෙනම් කට්ටියට මම හිතනවා මේ මූලික වශයෙන් තමන් කරගෙන යන භාවනාව ගැන වැටහීමක් ඇති කියලා. ඒ වගේමයි පුළුවන් නම් තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරන්න. දැන් අද අද ඇත්තටම මේ අත්දැකීම් ඉදිරිපත් වෙලා තියුනේ බොහොම ටිකයි. තමන්ට තමන් අත්දකින්නේ මොකද්ද? මේ භාවනාවේ ඇත්තටම අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්න තියෙන්නේ අපි සමහරලාට හුඟාවක් ධර්මදේශනාවලට සවන් දීලා තියෙනවා, පොත්පත් බලලා තියෙනවා. සමහරලාට අපි ඒ දැනුම මෙතෙන්ට පාවිච්චි කරන්න ගියොත් හුඟාවක් පැටලෙනවා. අපි මෙතෙන්දී පුළුවන් තරම් උත්සාහවත් වෙන්න හිත නිස්කලංක කරගන්න. හිත සැහැල්ලු කරගන්න. හරියට මේ ඔය මේ මොකක්වත් අපි අහලත් නැහැ, දන්නෙත් නැහැ කියන සංඥාවෙන් අපිට එන්න පුළුවන් නම් ඒ තරමට මේ භාවනාමය ඥානෙ දුරු කරගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ මේ ඥානය නැත්තම් ප්‍රඥාව අවස්ථා තුනකින් පෙන්නනවා. සුතමේ ඥානයක්, ඊට චින්තාමේ ඥානයක්, ඊළඟට භාවනාමය ඥානයක්. සුතමේ ඥානය ඉතින් අපි කවුරුත් දන්නවා පොත්පත් බලලා ධර්මදේශනාවට සවන් දීලා ඉතින් අපි ඇති කරගන්න. ඊළඟට චින්තාමය ඥානයක් අපි ඒ අහපු කරුණු ගැන හොඳට තර්ක විතර්ක කරලා මනසින් විශ්ලේෂණය කරලා ඔන්න අපි ඇති කරගන්නවා චින්තාමය ඥානයක්. හැබැයි භාවනාමය ඥානයක් ඇති කරගන්න තනිකරම අපි බොහොම සරලව හරියට නිකන් අතදරුවෙක් මේ හරියට Tamanට ලැබිච්ච සෙල්ලම් බඩුවක් බොහොම සරලව අහිංසක විදිහට නිරීක්ෂණය කළාම එයා අතපත ගාලම ඒ ගැන දැනුවත් වෙනවා වගේ ක්‍රමයකට ඕනේ මේ භාවනාමය ඥානයක් දිනු කරගන්න. ඉතින් අපි දැන් මේ දවස් පහ උත්සාහවත් වෙන්නේ ඒ බඳු කාර්යයකට. ඉතින් මෙතෙන්දී පුළුවන් තරම් ඒ නිසා තමන් ඒ අහපු දේවල්, කියවපු දේවල්, ඊළඟට හිතලා හිතාගත්ත දේවල් ඒවා පොඩ්ඩකට පැත්තකින් තියලා මේ තමන්ට ඍජුව දැනෙන දේත් එක්ක ඉන්න බලන්න. එතකොට අපිට ඔන්න හොඳට කායानुපස්සනාවට, වේදනානුපස්සනාවට බැස ගන්න අවස්ථාව තියෙනවා. ඒ එතෙන්දි තමන්ට පැන නගින ප්‍රශ්නේ මොනවාද? ඒ කායानुපස්සනාවේ යෙදෙද්දි තමන්ට තියෙන ප්‍රශ්නේ මොනවාද? මොකද කායानुපස්සනාව කියන එක හරිම ඍජු ධර්මයක්. එතන නෑ මොකක්වත් අපි අනුන්ගෙන් ණයට ගත දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ කෙලින්ම මේ දැනෙන දේ හොඳට දැනගන්නයි අපිට කියන්නේ. ඉතින් ඒ සඳහා උත්සාහවත් වෙන්න. ඒ සඳහා උත්සාහවත් වෙලා Tamanට ආපු ප්‍රශ්න මොනවාද? නැත්නම් Taman ඒක සාර්ථකුණේ කොපමණක් දුරකටද? කියලා අන්න අපිට ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඒක අනිත් අයටත් හුඟක් පිටුවහලක් වෙනවා. Tamanටත් මේ Taman යමක් නිවැරදිව කළා කියලා සතුටක් ඇති කරගන්න පුළුවන්. අ ඒ වගේම මේ පිරිමි යෝගීන්ට පොඩි මතක් කිරීමක් තියෙනවා. ඕගොල්ලෝ මේ ඉහළ භවනා ශාලාවේ සේනාසනේ ඉහළ භවනා ශාලාවේ භවනා කරන්න යනවා නම් හවස එකහමාරටයි හතරටයි තියෙනවා එතන මේ සමූහ භවනාවක්. ඒ වෙලාවේදී භවනා ශාලාව ඇතුළත සක්මන් කිරීමෙන් වළකින්න. මොකද ඒ වෙලාවේදී එතන ඉන්න ස්වාමින් වහන්සේලා තනිත් ගිහි මහත්තුරුනුත් එතෙන්දී භවනා කරනවා. එකහමාරේ ඉඳන් පැයක් තියෙනවා. ආයි හතරේ ඉඳන් පැයක් තියෙනවා. ඒ කාල පරිච්ඡේදය ඇතුළතදී මේ සක්මන් භාවනාව ඇතුළ සක්මනින් වළකින්න කියලා ආරාධනා කරනවා. හොඳයි එහෙනම් වෙන විශේෂ ප්‍රශ්නයක් නැත්නම් අපි දැනට ධර්ම සාකච්ඡාව સમાપ્ત කරනවා. ඉතින් ඉදිරියේදී තමන්ගේ මේ කටයුතු බොහොම නිශ්ශබ්දව අනිත් අයට කරදරයක් නොවෙන්න තමන්ගේ පුළුවන් තරම් කරන අනිකුත් කටයුතු පිළිබඳවත් හොඳින් සතිමත් වෙලා කලින් ප්‍රශ්නේ පොඩ්ඩක් අහලා තිබුණා මේ එදිනදා කටයුතු වලදී සතිමත් වීම සම්බන්ධයෙන් එදිනදා කටයුතු වලදී සතිමත් වෙන්න නම් අනිවාර්යයෙන්ම අපි ඊට මෙහා අපි තුමු භාවනා වැඩමුළුවකදී වෙන්න පුළුවන්. ඒ ඒ මට්ටම් වලදී සෑහෙන්න සතිය හඳුනාගෙන තියෙන්න ඕනේ. අපිට එකපාරටම බෑ එදිනදා කටයුතු වලදී මේ සතිමත් වෙන්න. අපිට තියෙන්නේ අපි තුමු අපි තුමු වහවනා වැඩමුළුවකට ආවා එතන සම්බන්ධ වුණා ඒකේ ඒකෙදි මේ මොකද්ද සතිය කියලා තේරුම් ගන්න ඕනේ ඒකේ අපි සතිය අපේ හිතට හඳුන්ලා දෙන්න ඕනේ එහෙම හඳුන්ලා දෙද්දි තමයි තේරෙන්නේ මේ අපි හුඟක් වෙලාවට එක්ක අතීත අරමුණු වල අතරමං වෙලා ඉන්නවා. එක්ක අනාගත අරමුණු වල අතරමං වෙලා ඉන්නවා. දැන් මේ සතිම සතිමත් භාවයේදී අපි කරන්නේ මේ අතීතෙනුත් මිදිලා අනාගතෙනුත් මිදිලා මේ වර්තමානයේ කය තියෙන අරමුණක් එක්ක අපි බොහෝම හිත යදාගෙන මුළු හදින්ම දැනුවත් වීමක් කරන්නේ. ඉතින් මේ දේ තුල විතරයි අපි ඇත්ත වශයෙන්ම ජීවත් වෙන්නේ. අනිත් වෙලාවට හැමතිස්සෙම එක්කෝ අතීතයක් අල්ලගෙන ඉන්නව නැත්නම් අනාගතයක මුලා වෙලා ඉන්නව. ඉතින් දැන් මේ සති මාත්‍රය අපි දිනු කරගත්තා නම් ඊට පස්සේ අපි බලනවා මේ විනාඩි 10ක් මේක පවත්වන්න පුළුවන්ද. ඊට පස්සේ ඔන්න විනාඩි 20ක් පවත්වන්න පුළුවන්. ඔහොම ඔහොම තමයි ටික ටික ටික මේ සතිමත් භාවය වර්ධනය කරන්න තියෙන්නේ. ඊට පස්සේ තමන්ට තේරෙනවා මේ දවසේ අවදි වෙලා ඉන්නවා නම් අපි තුමු පැය 15ක් විතර 15ක් විතර අවදි වෙලා ඉන්න කාලෙන් අපිට තේරෙනවා හුඟක් වෙලාවට අපි තුන් පැයයි දෙකයි අපි සතිමත් අනිත් හැම වෙලාවකම අපි ඉන්නේ සිතුවිලි වල මුලා වෙලා. ඔන්න අපිට දැන් හැඟීමක් ඇති වෙනවා මේ ඒ සිතුවිලි වල මුලා වෙලා වෙන ලෝකවල ඉන්න ස්වභාවය අඩු කරගෙන වර්තමානයේ ඉන්න මට බැරිද? වර්තමානයේ කය තියෙන අරමුණක් එක්ක සතියෙන් ඉන්න බැරිද? කියලා ඔන්න ටික ටික අන්න සතිය පිළිබඳව යම් උත්සාහයක් පටන් ගන්නවා. ඊට පස්සේ තමයි මේ සතිම සතිමත් භාවය ටික ටික වර්ධනය කරන්න පෙළඹෙන්නේ. අන්න අපේ ටික ටික පැය දෙක කරනවා දෙක තුන කරනවා තුන හතර කරනවා මේ විදිහට පුළුවන් තරම් දැන් සතියෙන් ඉන්න උත්සාහත් වෙනවා. එතකොට තමයි අන්න ටික ටික මේ දිනදා කටයුතු වලදී කොහොමද සතිමත් වෙන්නේ කියලා පරීක්ෂා කරන්නේ. ඉතින් එතෙන්ට යන්න කලින් අපි මුලින් මේ සතිය කියන්නේ මොකද්ද කියලා තේරුම් අරගෙන තියෙන්න ඕන. හොඳයි එහෙනම් අපි අදට නතර කරමු. අද දවසේත් එතකොට සීලයක් සමාදන් වෙලා සත් මේ සක්මන් භාවනාවේ යෙදෙමින් පරයන්ක භාවනාවේ යෙදෙමින් බොහෝ කුසල් රාශියක් අපි එක්රැස් කරගත්තා. ඒ වගේමයි ධර්ම දේශනාවකටත් සවන් දුන්නා, ධර්ම සාකච්ඡාවකටත් සහභාගී වුණා. මේ අන්දමින් අපි දවස පුරා රැස් කරගත්තා වූ සියලුම කුසල් අපේ නමින් මිය පරලෝකයේ සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති අසරණ සත්වයොත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.